පින්වත් පිහිට ඊටම ශ්‍රද්ධා ගුණෙන් යුක්ත වෙලා තුන් ලෝකාග්‍රෝ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා දේශී කරු නිහතමානී දරුදරියන් හැටියට ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට සාන්තභාවයෙන් යුක්ත වෙලා ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා නිවී සැනසී වදාළාව පරම සුන්දර වූ උතුම් මහා නිර්වාණ සාන්තියක් ඇද්දේ ඒ උතුම් නිර්වාණ සාන්තිය උදා කර ගැනීමෙන් අපිට මේ සංසාර දුකින් නිදහස් වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ කියන හැඟීම සබා ගන්න ඕනේ ඉදී තබාගෙන තුන් ලෝකාග්‍රව අපේත වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අනන්ත සාන්තියෙන් දේශනා කර වදාලා වූ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයේ වටහාගෙන ඒ ධර්මානුකූල කටයුතු කරමින් සීල සමාධි ප්‍රඥා කියන සම්පූර්ණේ කරගෙන ඒ උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීමට උතුම් වූ මාර්ගඵල සම්පූර්ණ කර ගැනීමට බලාපොරොත්තු වෙනුයි අද මේ උතුම් වූ සමාධිය සමවැදීමට බලාපොරොත්තු වන්නේ කියා සිහි කර ගන්න ඕනේ උතුම් වූ අරමුණ නිර්වාණයයි ඒ අසුරු කරගෙන ඒ නිවන් දැකීමට හේතුකාරක වන්නා වූ ධර්ම මාර්ගයේ තේරුම් අරගෙන සම්මාදිට්ඨිය පහළ කරගෙන ඒ වාගේම ඊට අනුකූලව කල්පනා කරලා සම්මා සංකප්පය පහළ කරගෙන ඊට අනුකූල වන්නා වූ ආකාරයෙන් වටහාගෙන ධර්මාභෝධය ලබාගෙන ඊට අනුකූලව මේ ලෝකයේ තිබෙන්නා වූ යම් කිසි ආකාර ප්‍රාණඝාත දත්තාදාන කාම මිත්‍යාචාර ආදී වන්නා වූ ඒ පාප ධර්මයන්ගෙන් වින් වෙලා බොරු කේලම් පරස වචන ප්‍රාපතින මේ කියන්නා වූ වචනෙන් කෙරෙන්නා වූ පාප ධර්මයන්ගෙන් වෙන් වෙලා ලෝභකම තරහව මෝඩකම කියන්නා මේ සිතින් කෙරෙන්නා වූ පාප ධර්මයන්ගෙන් වෙන් වෙලා ලබන්නා වූ චිත්ත සාන්තිය අතිමහා සාන්තිය සමාධි ගුණය ඇති කරගෙන ඒ සමාධි ගුණයෙන් මුක්තව සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කෙරෙන් නිවන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වන්නා මේ සාන්ත ආශීර්වාදයයි ලබා ගන්නේ කියා තේරුම් ගන්නට ඕනේ අද මේ ලබන්නා මහා සාන්තිය හරියට අත්තරක් වාගේ කියා තේරුම් ගන්නට ඕනේ යහපත් වන්නා වූ ආර්ය මාර්ගයේ පූර්ණේ කරගෙන උතුම් වූ නිවන් සාක්ෂාත් කර ගැනීමට අවස්වන් චිත්ත සාන්තිය උදා කරගන්ටයි බලාපොරොත්තු වන්නේ ඒ චිත්ත සාන්තියේ ඉඳලා වටහා ගන්නා වූ උතුම් වූ සද්ධර්ම රත්නේ ඒකාන්තයෙන් උතුම් අවබෝධය ලබා දෙනවා මගඵල සාක්ෂාත් කරවනවා කියා තේරුම් අරගෙන මේ මහා සාන්තිය ආශිර්වාදයේ ගන්ට බලාපොරොත්තුෙන් අද මේ උතුම් වූ සාන්තියට පත් වෙන්න බලාපොරොත්තු වෙනවා කියන අදිස්ථානයේ සබා ගන්නට ඕනේ ඉතේ තබාගෙන මගින් වදින්නා වූ සුලම් පොදක් වේවා කෙනෙකුට කරදරයක් හිංසාවක් පීඩාවක් සිදු නොවේවා සැපීමක් කිවිසීමක් ආදී වන්නා වූ දෙයක් මගින් නොවේවා කිසියම් ආකාරයක සම්පාති කරවන්නා වූ කිසිම ආකාර දෙයක් මගෙන් නොවේවා මටත් ඒ වාගේම ලෝක සාන්තිය උදා කරමින් ලෝක සත්‍යයේ සාන්තිය සිද්ධ කරගෙන මේ මහා සාන්තිය ආශිර්වාදයෙන් අප්‍රමාණ සාන්තිය අපට මෙන්න අනන්ත අප්‍රමාණ ලෝකවාසී සියලු ලෝක සත්වයින්ට ඒකාන්තයෙන් ලැබීමට හේතු වාසනා වේවා කියනා උතුම් අධිෂ්ඨානයේ තබන්ට ඕනේ අනන්ත වන්නා වූ දිව්‍ය ප්‍රම්මාදී කොට ආශිර්වාදින සියලු ලෝක සත්වයෝද මේ මහා සාන්තිය ආශිර්වාද ලබත්වා සතර වසන ආසාකල් දුකක් කරදරයක් ඇති නොවීමින් දුගතියක් ඇති නොවි සුගති ගාමී ගුණෙන් යුක්ත වෙලා උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීමට අනන්ත අප්‍රමාණ ලෝක සත්‍යින්ද මේ මහා සාන්තිය පැතිරේවා කියනා උතුම් මෛත්‍රී භාගත අදිස්ථානයේ තබමු ඒ ආකාරයෙන් තබල අනන්ත ගුණයත්තා වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නේ මහා දුර රුයි නිර්මිත අපගේ හදවත් මහා බුද්ධ මන්දිර බවට පත් කරලා මහා බුදුගුරුයන් බාටපත් කරලා හදවත් මන්දිරය වෙත මවන ලද සුදු නෙළුම් මල් ආසන මත වැඩ සිඳිනවා කියා සීකරගෙන ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ සීකරු දරදරියන් වෙනවා ශ්‍රාවක ශ්‍රාවිකාවන් වෙනවා නිතමානී භාවයෙන් යුක්ත වෙලා මේ සාන්ත ආශිර්වාදය ලබා ගන්නවා අපගේ චිත්ත සාන්තිය පිහිටාවා මේ ධර්මාබෝධය අප සෑම සිල්දනා කරා පැතිරේවා පිහිටාවා කියනා උතුම් අධිෂ්ඨානයේ සබාගෙන අද අවධානය යොමු කරන්ට බලාපොරොත්තු වෙන්න ඕනේ මේ අවධානය යොමු කරගෙන හරියාකාරව අර්ථය වටහා ගන්නවා නම් ලෝකයේ පිළිබඳ යථාර්ථයන් වටහා ගන්නවා නම් ලෝකේ නිස්සාර බව වැටහෙනවා නිස්සාර වන්නා ලෝකේ මොනවා හොයන්නද මොනවා කරන්නද කියලා වැටහෙනවා එබඳු වන්නා වූ වැටහීම සම්පූර්ණ කරගෙන නිසාරත්වය අතහාගෙන නිසාර ලෝකයේ කෙරෙහි තණ්හා උපාදානයන්ගේ මිදුණා නම් මේ භව ගමන ඉවරයි. ඒ වාගේම ලෝකයේ පවතිනා වූ යම් කිසි වේතන උපදෙමින් මැරෙමින් කියලා වැඩක් නැතුව යන්නා වූ නිසාර ජාති ගමන ඉවරයි. මේ සාන්තිය ආශිර්වාදයෙන් නිවන් සාක්ෂාත් කර ගැනීමට සාන්තියට උදා වේවා, සාන්තියක්ම ප්‍රති වේවා, සාන්තියක්ම ප්‍රති වේවා කියන අදිස්ථානයේ සබා ගන්න ඕනේ. නිහඬභාවයේ අරගෙන පිටින් සාධිකාර දෙනවා මිස කටඔසවන්න එපා. ඒ වාගේම මේ ආකාරයෙන් ශාන්තිය උදා වේවා කියන හැඟීමෙන් මාගේ මේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අද්විතීය වූ අසම සම වූ මහා නමස්කාරේ තුන් ලෝකාග්‍ර වූ අග්‍ර ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට වේවා උතුම් වූ ත්‍රි ධර්ම රත්නයේට වේවා උතුම් වූ මහා සංඝ රත්නයේට වේවා කියන හැඟීම සබාගෙන හිතෙන් සාදුකාරයක් දෙන්න යනුභාවයටපත් කියලා ශාන්තියටපත් වෙන්නේ අම්මාතියා අමතා බුදු රජිඳුන්නේ අම්මා ගුණයේ දින අපි දරු ලෙස ඉන්නේ අම්මා නමට ගරු කර තුන් ලොව කින්නේ අම්මා කෙනෙක් දුතු වෙමි බුදු රජවන්නේ දරුවන් නුනොත් සමිඳුනි ඔබේ ගුණ ගන්නා පෙව් කිරි විලස දම් රස කිරි ඇත ගන්නා ඒදම් කිරි පෙවුන සත දුක හැරලන්නා බුදු මව් ඒ බඳු අයතයි ලොව දකිමින්නා බුදු රජින්දුනි ඔබේ මව්ලෙස හිතුවා පියලෙස එම විලසම හිතුවා බුදු මහා ගුරුවර ලෙස ගුණ නැගුවා ධම් ගුරු කර බුදු ගුණ නැගුවා බුදු රාජ යන නම දී සිත ලැබුවා ඔබේ සාඋලෙස අපි ළඟ සිටුවා බුදු පිය රජවරු රුවගෙන මැව්වා සමගී හදට දැන වැඩ මෙව්වා අදවත් සැමදී බුදු පුරයත් වෙලා ඇත එම බුදු පුරයේ මහා මදුරක් මවා ඇත බුදු සමිඳුන්ට බුදු මැදුරක් පුදා ඇත සුදු මහනිලුම් ආසන එහි මවා ඇත බුදු පිය රජවරුන් ලෝකෙට සිත දුන්නා වඩෙමි රුවේ මවෙමි දෙතිසත් ලකුනින්නා ඒ බුදු ගුණ ලකුණ ගුණ රුවේගෙන දුන්නා අතේවත් මැදුරේ ගුණ සමිඳුට ඉඩ දෙන්නා නිවනින් මේ භවයේ කෙලවර වන දිනය ඇත සමිඳුනි මැවූ ගුණ රුවතව වැඩම වෙත ඉර කොට තබමි ඒ බුදු මහා මැදුරේ ඇත සංග පෙළේ මවේ නිවඩේම මිගුණේ තිලෝවේ දතේ තුන් ලෝසියලු තතු දත් බුදු රජින් දුන්නේ තුන් ලෝති ලෙස ලෙස නුවණති බබලන්නේ තුන් ලෝ සතට බුදු දම් එලිගෙන දුන්නේ තුන් ලෝ දිනෝ මුනි රජිඳුට නම දින්නේ සංවර සංගේ පෙලත් හද විත වැඩමා ඇත සුදු මහා නෙළුම් මල් ආසන හදෙහි වෙත සම්බුදු සව්පෙලත් සංවර විලස වෙත එලෙසම ගුණරුවින් වඩමා හිඳුවා ඇත කමින්දුගේ දම් පද අරගෙන ඇසුතන ලොව වෙත නැත ඇලුමක් එන්නේ අවිදු අඳුර බිඳගෙන මහා එළියෙන් සමිඳුනි මෙදම් වැටෙන්නේ ඉමෙදම් දුටු තැන සත් වාස දුටු මෙනේ හදට සිතිල සුව පැතිරෙන්නේ සමිඳුනි මහණෙන එලි විහිදෙන්නට සවනක් ගන රස පතුරන්නේ සැමගිම හදේ මුනි රජ අද වැඩ ඉන්නේ මහා බුදු රැස කිමුළු සිරුරට පැතිරෙන්නේ ඒ බුදු රැත් එළිය දුක අඳුරු දුරලන්නේ කයේ විත වේදනා අහලක නොමවන්නේ මෙම කයේ හන්දි පත් වල කැක් කුමක් නැත දැවෙනට සැවී යන්නට විස තැනක් නැත බුදු සෙත් සිතිල කයේ උඩ යට තවත් වෙතේ සෑම අංගේ පාදෙඟ බුදු සිතිලට යටත් වෙත සමිඳුන් වැඩ සිටින හදවත ගුණයේ ගිනි සංඝේ පිළවැඩ සිටිනේ හදවත ගුණයේ ගිනි ඒ ගුණ නුවණ සංවර බව සැමට ගිනි එම තන නිවන විත හරි මග නැගෙනු පෙනේ බුදු මහරජිඳුනේ දෙසුදම් ගෙන එනවා ඊතම් සිසිල සෑම සත් බස පවසනවා සමතම දම් එලියක් හදේ නැග එනවා සමතම බුදු වදන හරි හැටි වැටෙනවා මුනිඳුගේ ගුණ කාන්දේ අප ළඟ විනේවා අපට සිසිල සුවගෙන දෙන්නේ මුනිඳු දෙසුව සදහම් රස විනේවා අපගේ හදෙහි රැවුගෙන දෙන්නේ මුනිදුගේ ළඟ ලෙස සංවර වෙනවා අපට ගුණය සමිඳුය දුන්නේ මුනිඳුගේ සවු කැල අද අපි වෙනවා මුනිඳු දෙසුවේ සමවෙත දන්නේ සමිඳුගේ අදරේ බස කරුණා සිත දුන්නා කරුණාමෙත් සිසිල හදගිනි නිවවන්නා ඒ බුදු මෙත් සිසිල මුළු කය නැවෙන්නා කය ලිදෙනු මැත දුක් ගිනි මෙහි නොදැනෙන්න දෙන්නා වැඩ සිටි තනක් සමිඳුන් පෙර සිටි කාලේ අප ළඟ ජැවසි කලලිත අද ගුණ තාලේ ලැබූ මෙම අසිරි මහා බුදුරුවේ සිත දැලේ විනිදෙයි සියලු ගිනි හිත හැර සුවතාලේ හිත සිත දෙපා තුලට බුදු රස විහිදෙනවා වටේ කයේ බඹයකට වැඩි පෙදේ සිද යනවා මේ සිත රැකේ වරනේ මී සැමෙතෙම විනේවා කයේ විතේ බුදු සරණි මහසිත හිමි වෙනවා සදාහම් දරන්නට හදවත ඉඩ වේවා පෞගති විසර අදහස් හදේ නොම වේවා මහා සංඝ සරණ හැම සංවර බව දේවා සැමෙතෙම තිසරණි මහා සරණෙම වේවා යක් බුපිසස් බය ආලක නොවින්නට සම්දිතු බුදු ගුණයේ අද වතේ කිරින්නට අදීතං කරමි බුදු සත් බල වතින් සිතේ සමිඳුනි සිත දෙන්නේ බුදු මගේ වඩන්නතේ මේ සයේ පෙර සසරේ එන කල කර පින්නා කලෙම පින් බලෙන් මෙලොවට ඇදින්නා මව් කුස ඇතුලේ කලලයේ කිනි අරඹන්නා එමෙතන මදේ ගෝරු කල්පයේ ලිදවන්නා උපතන් ඔයාගිනේ පින් කෙරුවයි කියලා ආවි ගැබේ තුලට මොන මොන වද හොයලා මස්ලේ කඳක් හදනට කය මුල පුරලා මේ කය දැවතුනා මස් ගොබයක ඇතුලා අරගෙන වැද මාසකින් වට කලෙලිතිනා ගැබේ තුලේ වැඩින්නට වියේ මාසලිය ඉතනා ඇතමක් නාර සැම අඟ පසඟද ඉතිනා දින දින වැඩින ලෙස කය ගැබ තුල තිබුණා මොන ලෙස උපන්නත් මේ කය ගැබෙහි වුණා මස් ලේපින්දක් ලෙස සැමටම පහළ වුණා හැඩ වැඩ ලක්ෂණක් කය විත නොමැත ගිනා මේ වගේ කයක මුලේ හැඩේ මොනේ ලිසද උනා ලක්ෂණ හැඩරුවක් බඩ තුලේ සැදී නැතේ පිරිසිදු යයි ගන්තේ කොටසක් හැදී නැත හැමතැන අපිරිසිදු මසලයේ වටායිත ඉමෙතන පොඩි කයක් මස්ලේ නගා ඇත මේකයේ ලක්සන මොනතන බැලුවද කොයිද කයෙත ලක්සන වන්නේ මාසෙලියේ හැරතාවේ මොනවා ලබන්නේද ගැපේ තුලේ ගුලිය කී හට ගන්නේ මේකයේ මුල තැන බැලූ විට සමෙජෙම ඕමයි ගැබ තුල පවතින්නේ මාස ගණන් යන තුරු මව් ඕජස දුන් ලෙස ඇදගෙන වැඩිමින්නේ ඔළුවේ බඩ දෙකඳේ පය අතේ කිසි තැන නැත ඉනේ මොහොතේ ජීදිත් වන්නේ එකමත් වැදලිය ඒලෙස වැඩිලයි එකින් එකම අත පය ඉන්නේ සැදිනේ කායේ තෙමේ මස්ලි කැටියක් විලසයි ඇරඹුම සිදුවන්නේ මෙහෙම හැදුනේ කායේ බිම තබෙන්නේ තෙබැහැ එකම ලාපටි විලසට වන්නේ ගැබෙහි නිදාගෙන වකුතුමේ විදින සිටින ලෙසට මෙම කයේ හැදුනා අරගෙන බැලුවොත් මොන හැඩේ වැඩදු හැඩේ වැඩේ ආලක නොම ලැබුණා මේ කායේ තව එකිනෙක මාස යන්නේ විට දින දින මෝරා හැඩ වැඩුණා නව මාස දස මාස යන්නේ කාලේ දිවි වුණේ මස් ලී කැටි සිරුරක් ලැබුණා බඩෙහි සිටින කාලේ අනුනේගේ පිහිටයි නැති උනේ තන කායේ වෙනසින්නේ කරුම බලයේ ඇදගෙන දුන් ලෙසමයි මේ කයේ ගැබ තුල හටගන්නේ හැදුනේ වැදුණු කයේ කවුරුගේ මොන ලෙස කැමැතිද අකමැති නොබලන්නේ කරුම බලයේ ලිස ආයි මේ ගතිරුවේ අනුව හැඩය කය විතවන්නේ පෙරකල පවුකම් පල දින විද ඉම කය මුත් ඊලිස හැඩ විනවා අතේ පායේ හොඳ ලෙස තිබිය යුතුය යනු කීවත් එය කරුමෙන් වෙනවා සමහර අය වෙත ඇඟිලි අතුත් නැත කරුම විලස කය මතු වෙනවා මේ වාගේ හටගත් කය හොඳ ජීවත් නරකයේ ජීවත් කුම වෙනවා මේ කයේ මේ ලෙස ඇද කුද වූවා මම නම් නැත කැමති කියලා කීවත් කාටද කියනෙට හිවා කරුම බලය නිසි ලෙස වූවා කෙලපින් පව් දෙක අනුව සැදුවා ඒලෙත මේ කායේ මතු වූවා හොඳ හෝ නරකයේ කිවත් ඒවා ජීවිතයට කැමැතිම වූවා මගේ අත කොටයි මේ මොනේ කරුමෙද මගේ පාය ඇඟිලි ඇදී මුනේ කරුමිද පැවි මගේ ඇඟේ වකුටු වීමේ කරුමිද ආවේ කියේ කියේ දුක් විනා සත ලොවේ තව ඌවේ හොඳ නැති කයක් අරගෙන ඇයි සිටින්නේ කැමැතිද එසේනම් ඔබ අද මැරෙන්නේ ඊවොත් නනි බෑ ජීවිත සිදෙන්නේ මරණය කැමති නෑ ජීවිතේ රකින්නේ මේ වගේ ජීවිතේ ආසාවි ඉන්නා ඇස කන නාස දිව කය එක හොහිවන්නා බැලුවොත් නැද කුඩයි මෙය හැද නොමවන්නා මේ වගේ කිය කියා සත ජීවත් වන්නා අරගෙන උපන් කය රිසි ලෙස සැදී නැත තව සමහරෙක් හට නිසි ලෙස මොලේ නැත කට හඳ ගොතයි නැත්නම් අත වැනි අත ඇඟිලිද ගොඩක් වී සමහරු එසේ වෙත මොනවා වුණත් මම නම් ජීවත් වෙනවා මරණය කැමතිනේ මම ජීවත් වෙනවා තිබෙනා විලස මම මේ කය සකසනවා මේ ලෙස කිය කියා සත ජීවත් වෙනවා අරගෙන මේ බඳු කයේ ලෝසත් කොහි යන්නේ ඉපදුනේ දාපතන් අසරණ කලවන්නේ මේ කයේ මොනලිසෙද තම ජීවත් වන්නේ උඩු කුරු කයක් නෙවේ උපතේදී හිමිවන්නේ උපතෙන් ලැබපු කයේ මලමෝ විතිර යතේ හෝදනු බැරිය ආධාරය පිහිටේ ගතේ වඩකිනි පිපාසා ආවිතේ ඇඳුම දිතේ වෙන කල යුතු දෙයක් නැත අසරණව ඇතේ අනුනගේ ප්‍රීතගෙන අසරනේ කය නැගුවා කල්යන විදදී සරපයාටත් බය නැතුවා වාසවිස හොඳ නරක දැනුමට තව නැතුවා අවුවෙන දේවි කයි හිත හොඳ එහි නැතිවා අනුනගේ රැක වරනේ නොම ලැබුණොත් වන්නේ මේ වැට කඩොළු මේ ගල් පව නොම දන්නේ ඇදගෙන වැටුනේ උත් කය එම පොඩි වන්නේ අනුනේගේ රැක වරණේගෙන කය වැඩ වෙන්නේ මහා අසරණ යාලිත නෙව කල් ගෙවෙන්නේ බඩගිනි වුනොත් කොමද දිය හොයන්නේ අනුනගේ ඉඳුල පමනයි තව ලබන්නේ කොමද හම්බ කරනට කය නොවන්නේ ලෝකිතේ වාලික් වේමි කය පවතිනවා ලෝකින් ලැබෙනදී අරගෙන ගෙන ඉනවා අනුනගේ පිටකින් කය දිවි ගත වෙනවා මේ වගේ ජීවිතේ සත හොඳ කියවෙනවා එක එක ලෙදය එක එක වර කයට ඉති බඩිගිනි කියන මහා ලෙඩ සෑම විටම ඉති සැකේ රැකේ අදින කය දැන් එමේ කුහිතේ යති පසු කෙරෙලා මාවියේ ගැටවරෙන් පියතේ ඉති මේ කාලේ වින්දි දැන් අපි කුමේ කරන්නේ මවමේ පියායයි දෙදෙනෙක් සිටින්නේ එම පිලිසරණේ තව කොහොමද යැපෙන්නේ ඉගෙනුම රැකියාද හොය හොය දුවන්නේ එකිනෙක කෙනා ළඟ බැලමිහිවර කරලා නොයෙකුත් දුක් බැනුම් ඇනුමන් තව අසලා ඉගෙනුම රැකියාව දෙක ඔය කල කරලා ලෝකෙම උයනවා සතමිම දුක් විඳලා අරගෙන මෙමා හොඳ හැඩ බල ඇතිව වුණා මාගේ ඇඟ පෙතට හයි හත්තිය හොඳට වුණා මේ වාගේ කියේ කියා පුරසාරමට උනා මොනවද ලැබුණේ කොමද හිමි අයිති කෙනා මම හරි හැඩයි මට බල ඇත කියාලා මගේ වැඩ මම දන්නෙමි කර හිතාලා කලේ ගුණ නොසලකින් සතෙම දැකලා සෑම අය අතර යයි ලොකු කම් කියාලා කියනට බැරිව ඒ තන කාලයේ ගෙවලා වේරි දිවි රැකින අය ගැන කුම හිතලා නොසිතයි මේ බඳු මාරක ජීවිතේ කාලා මට දැන් හොඳයි මම බොහෝ ජීවත් වෙනවා දීපොලේ ඉඩ කඩම් මට මහතුත් වෙනවා මේ වගේ උදම් ගතිගෙන අය දඟලනවා යන්නේ පස් වෙන්ට බව හිත නොම ඉනවා මේ කය යන ගමනේ පොළවට පස් වෙන්නේ ඒ බව නොදැන සදාහත දිවි කියමින්නේ ලෝකෙම හදයි එක මොහොතින් අල්ලන්නේ මේ යන ගමනේ මොන තැනටද බලවන්නේ දීපුලේ මදියේ මතේ ලෝකෙන් ලැබෙන්නේ මට හරි අසාධාරණ ලොව කෙරෙන්නේ කියේ කියේ කෙනෙක් මහා තරගෙට වදින්නේ ඒ කිව් කෙනත් මහා පොළවට ඇදින්නේ වසරින් කීයක්ද ලොකුකම් හොයන්නා ලැබුණයි සිය කියා ලොකුෙන් සිටින්නා මට නෑ කියා අඳ අඳ කල් ගෙවන්නා මරණෙදී සැමට මේ කිසිවක් නොවන්නා අරගෙන ගමනේ මම හැඩ වැඩ කියන්නේ හරි කඩ වසම් කය මට ඇත සිතන්නේ පෙනි පෙනි එකය වැඩි වයසට ඇදෙන්නේ ඒ කිව් සෑම කතා එහි බොරු කෙරෙන්නේ මතේ මා බලේ තිබේ කිව් අත් වෙවුලෙනවා දුවේ පැන ඇවිද ගියේ පය ඩක ඩක විනේවා යනු එනු බැරිව ගැසි ගැසි මිහි යනවා වසරෙන් කීයක්ද හොඳ යයි කියවෙනවා අතපය අන්දිපත් මගේ හැඩ වැඩට ඇත කියේ කියේ උදම් ඇනු කාලය ගෙවෙනු ඇත වැඩි කල් නොගොස් ගත වයසට ඇදෙනු ඇත එම කල ආමද සැම රැලි රැලි ගැසෙනු ඇත සපිරුණු මාසක් නැත දැන් කයේ පෙනින්නේ සම් ඇත නාර පමනයි දිස් කෙරෙන්නේ වැරුණු මේ කයේ මොන තැනකද ඇදින්නේ මරණෙදී වලට යන්ටයි දඟලවන්නේ මේ වගේ කයක් ගින පුරසාරම් කීවා මට මහ බල තිබේ පෙර ලොකු කම්පේවා අනේ හැර මිතියේ මට ආධාරය දීවා දැන් කෝ බලය හැර මිතියට නොමෙව්වා බලයක් ගන්ත දිරේක දෙලි කඩක් ඇත කයේ වෙත තිබෙන වැඩි බල එමෙතනේ ඇත එම හැර නිතිය නැත්නම් ගැවතුමි නැත මේ හැර මිතියටත් අන්තයි කයේ වතේ යන තෙන කොන්ද කුදු වී නැමි නැමි යනවා වඩ බොකු වේදිලා මලෙමු හිර වෙනවා මේ වගේ කලක් යන කය සෑම විට වෙනවා මොනවා ලබන්තෙද කොහි සැනසුම විනේවා එමෙතන පතන් දුක් වැලෙනු කැඩිලා එනා අනුනගේ පිලිසරණේ ජීවිත ගෙවි යනා ඉපදුනේ කලින් අනුනගේ පාසින් ගෙව්වා කොමද හැද පවතින්නේ වෙනුමක් දුන්න ඇස නැහැ ඒ ලෙස වන්නේ හැමතැන පෙනුම් නැති අඳුරකි කැරෙකින්නේ කනෙන් ඇතුම් නැත නමටයි පවතින්නේ ඇස කනේ නාස දිවේ කය කට බැලුවේ තැනී කටේ පටේ මල්ලේ හැමේ ලිලසෙට දිවෙනු පෙනී මැලූ විතේ දතක් නැත තොලේ කටේ ඒතේ වැනි මේ වගේ තිබී තව තව ජරේ වතේ උනි නැකීතා ගන්තේ බෑ තව උත්මක් විනේවා ඇදගෙන හරින්නට බෑ කය වෙවුලෙනවා සම්පත් කෝටි ගණනක් තිබුණත් පනේවා හිත හුස්ම කුත්නව තන්නට බැරි වෙනවා මේ වගේ අසරණව ජීවිත නැසෙන්නට අන්තිම මොහොතේ එයි සමහත එවන් වටේ හදිසියේනම මලොත් මහලුවේ සිටින්නට ඔය ලෙස අනාතයි මොහොතක් මැරෙන්නට මේ ජීවිතය වසරින් කොපමණ ගෙව්වා වසරින් අනුවක් ජීවිතයක යැව්වා පින් කරගෙනම යයි ජීවිත තව ගෙව්වා දුක විසෙින්දේ මොනේ වාද දැන් හොය වෙව්වා මැරෙනට පන අදින ඇඳ සා පැදුරේ මත මේ කය සිටි දඟලා මරු සමගවත මොනවද කරපු ලොකු වැඩ දැන් ඉතිරිවත ඇව්වොත් දේද මොන පිළිතුරෙහි සිය යුතේ පුළුවන් කාලේ ලොකු ලොකු වැඩ කෙරෙව්වා කළ වැඩ කිසිත් ආධාරිත නොම එව්වා මරණෙදී හුස්ම ගන්සත් එය නොම දෙව්වා එව් මුල මුදල් ගේ දොර එතනම යව්වා මරණය වනේ විට දිදී කොළ හොයන්නට ගේ දොර ඉද කඩම් දින බිහි බඳින්නට සිව් බොරු දියලු පව්කම් සිහි කෙරෙන්නට මොහොතක් ලැබී ඇත ඇත වටින් සිට ඇඳ මත පැදුර මත අගු පිලකද වෙනවා යන්නේ මගේ සකානුවකද මිය යනවා මහරජවරුත් නම්බල මෙහි පන යනවා මේ වගේ මොහොත කොයි තැන මුත් හිමි වෙනවා නිමවන් තනීද ඉමේ පනේ අදිනේ විතේ කියන කොපින්වති මොනවද ආපුවද මිනිසත් බවක් ලැබගෙන තව සිටපු විතේ මොනවද කලේ පන යන තැන වැගෙන සිට ඇව්වොත් නනි අයියෝ පව් කරගත්තා දීපොලේ ඉද කඩම් මට මත යයි ගත්තා ඒවා රකින්නට මර මර ජය ගත්තා අද මම පරාදයි කයටත් නැත ඇත්තා මේ පොලේ කොයිද මේ කයවත් උරුමි නැත මරණයේ ළඟයි තව හුත්මක් දෙකක් ඇත සමසායෝගේදී මගේ පන පෙරත් යත මගේ පන කියපු අය දැන් අහලකත් නැත ලංගී සියමුත් මොනවා කරන්නේද ඇඳුවත් අත තබා සිටියත් රකින්නේද මරණේදී හුත්ම උඩ අරගෙන එවන් සඳ කොපමණ දුක් වුණත් හැර යයි මැරෙන්නේද කෙලෙසින් පව් තමයි දැන් පසු පසවන්නේ දීපුලේ හොයන්නට පින් කොයි කරෙන්නේ සෑමතැන් අසාධාරණ පොඩියකි යන්නේ එවි ආයෝ අද ඉන්නා මට හිමි නැති පුසම දීම මේ කය බැලූ විට මොනවද වන්නේ මත් මේ ගුලිය කීමේ ප්‍රේම යන්නට ඉන්නට බැමි වැසිකිලි වලලගේ ජීවිතේ පැවතීමේ අයියෝ මට උනේ ඇයි මේ ආහාර නැත මා බඩි ගිනි හැමදාම මේම කියා දුක් විනේ මේ පිහිටවේ මේ කයේ හටේ දිනේතාවේ යන්නා වසරේ කියක් මෙහි ඉන්නත හදලාද ලෝභවේ පව් කඳ ගුලිවන්නා ඒ පවේ කොපාමනේ කලක් ගෙවන්නේද ප්‍රේත බවක් දැන් හම්වන්නා දහස් කෝටි අවුරුදු බැලුවත් සාවේ ඇසෙත මේ ජීවිතේ වන්නා යන්තේ ඉන්තේ බෑ කන්තේ බොන්තේ බෑ මඩේ ගිනි අපාමෙලෙමය විනේවා සස ආරක් නැත කන්ත බොන්ත බැලු විතෙදි අසුචියේ මෙවිරෙනවා අනුනේ තෙලේ පව් පල දිනේ මොතෙදි සමන්ත ඒ අසුතිය දෙනවා කරුමිත මෙවිලා කටට ඇදින විට කලු මරේ මරේ ගිල ගිල යනවා ගිල්ලත් උගුරෙන් පාලට යනු නැත දඟල දඟල ඔහි විතවන්නේ වතුරේ පොඩක් වේවුවොත් මලේ මූටික මැවි මැවි මුඛයට වැද ගන්නේ විපාසයක් ඇත මේ මලේ මූටික දිලින්ත ඇදුවත් බැරි වන්නේ මේම අපායේ මේ මනුලෝකෙමේ ප්‍රීතේ බවයිනි කියවන්නේ මේ වගේ තැන් වල උපදින පව් ඇත මහලොකු පව් නම් නොම විනවා උන්ට නොවේවා මෙය මට වේවා ගත් දුක් හිතෙමි ටික දිනවා මීට වඩා පව් කළ අය හතෙමෙම මහා අපායක් හිමි වෙනවා අපමණ දුක් විඳි මහා විනද නිර නිරාඩින්න වෙත ඇද යනවා සම්නතේ දුවොත් ඉන්නේ ඉමෙතනේ මහගිනි අඟුරුයි කරු වේදනා බොන්නට ඊතුවොත් ලෝදිය මැවි මැවි උගුරට ඇදගෙන හැලෙතිගෙනා දැවි දැවි සුනු වෙයි දැවි දැවි අලු වෙයි එනමුත් කරුමෙන් කයෙම වුණා කෝටි ගණන් කිවේ නොම හැකි වසරින් අපායේ ලෝසත ගිනි කැවුනා මේ වගේ දුක් විඳ ගන්නට කල දෙය දෙරණට මොතයි ගත වෙන්නේ කාණඝාතයේ මහ හොරකමකට පැයක් දෙකක් වත් නොමෙ ගන්නේ කෙලේ පවේ දිවේ නැතේ ඉපදුන ඉමේ විත කල්ප ගණන් දුක් කඳ ගන්නේ මේ මෙලොවක් නෙවේ අපිත් මෙසේ දැන් හොඳයි හොඳයි කිය කිය ඉන්නේ අපමණේ පව් ඇතේ මේවා විඳින්නෙත ගුණ හොත් මොනවාද කෙරවන්නේ කාට කියන්නේද කවුරු රකින්නේද කරුමේ බලෙන් නැදගෙන යන්නේ මේවා බොරු යයි බුදුන් දෙතුම් දැනේ වාද කළොත් කුමේ සිදුවන්නේ පාප මුලාවෙන් කට බඩ දෙවි දෙවි මහා අපාදුක් විඳවන්නේ මේ ලෝවේ සරණෙත ආසා හොයනෙත ලෝසත නොයෙකුත් පව් කරලා බින්දදයක් නැත මරණය ළඟෙත බැලුවොත් ඇසුවොත් කුම කියලා මහා පව් කෙර කෙර සැපයම හිව්වට ලැබුණද ඇසුවොත් එය හොයලා මොනවා කියන්නේද අනීති පාසයි වතුර ටිකක් නිල්ලයි හොයලා මේ වගේ වනතන රාගේ හොයාගෙන මොනවද අපි පව් පෙරවන්නේ දීප ගැටුම් දින අනුන්නසාලා අපි මොනේ රජයේද අරගන්නේ ලැබුණා කියා උදේ පැන්නත් ජීවිත සැකගත්යි මා කියමින්නේ පාප දාම් දිනේ පාප මරණී ගැන මොහොතක් හිතුවොත් සිහි වෙන්නේ අදපු සියලු දෙය රැකපු සියලු දෙය මායාවත් පාවිනවා අප කෙල පින් පව් කල්ප ගණන් කල මහදුක විඳිනට ගොඩ වෙනවා මේ වගේ පව්කම් කර කර විඳිනට අනාථ භවී ගමනක් වෙනවා මේ ධම් සීකර බැලු විට මුනි දුගේ ධාමේ අගයේ පෙනී පෙනී එනවා අම්මේ කියාදින අපි මෙලොවට වඩලා හැදූ මව් වෙත කිවත් දහමත් නැත දිවෙලා මේ කය රැකින්නට සුළු එමෙලිස නගලා දුන්දේ පමනක් නී මව් ළඟ තිබිලා බුදු අම්මායේ කියේ කියේ අපි කියන්නේ ඒ වගේ කෙනෙක් නම් නොම වෙයි හිතන්නේ මව් කිරීමේ කයට පමනයි යැපෙන්නේ යම් කිවි දුන්නේ බුදු මව් ගැන සිතන්නේ බුදු අමෙමෙනියෝ දම් කිරිගෙන දුන්නා දිවොත් විඳක් මේ දුක් ගිනි දුරවන්නා අපාමනේ සසරේ එනේ දුක් දුරු කෙරෙමින්නා සදාට දුක් භවයේ එතනින් නවතින්නා මොහොතක් තැනසීලා පව් ගති නොකර සිටේ බුදු මෑණියනියයි දරු කොට ගුණයේ තෙත අරගෙන දාම් කිරි බිඳ මුව අගම සිට තොල ජෑවිලස සවනයේ කෙර බැලුවේ විතේ මේ මාදිකත් බව ආදීනව පෙන්නා ආසා එමත් දැක ගත හැක සැනිකින්නා දුක් කඳ වෙතට ඇදලන එම ඔලෙසින්නා ඇති වෙයි ආශාව යන බිලි කටු වෙන්නා ඇදගෙන දමන්නේ සසරෙහි සයුර වෙතයි දීනා දුවන්නේ කාමයේ ජලයේ වෙතයි මේ කයේ ගොදුරු වන්නේ සැඩ මසුන් වෙතයි ජීවිත කියන්නේ ඔය වන සසර වතයි යන එන තැනක් නැත මව් පිය තිරද නැත අම්බලේ මෙතේ තෙර එක් උනේ විලසේ වෙත යම් තැන එහි වෙත්දි කවුරුත් එතැන නැත එකිනෙක බදා සිටියක් දැන් කොතැන වෙත සීආ ආචිති සහදරු පෙරෙවුන්නා ඉකෙනෙක අත් බැඳන් මගේ මගේ කියෙමින්නා ඊතන් වසරේ සීයට පෙර බැලූ තැන්නා උන් හිටි තනුත් නැත කය කොහොමද වන්නා අත්වැල් බඳන් හොඳ හොඳදී හොයන්නා ඒ වගේ හිතපු අය දැන් කොහි පිනින්නා ඇට කටු ටිකත් පොලේ වේවත් නොවන්නා දිරේසෙද පස් ගොඩට ඒකත් ඇදින්නා හිතියා කියන නම පමණක් පිනිනු ඇත හිති එම කයක් දැන් ආලක පිනිනු නැත වින්දා කිව්වා පමණයි විඳිදේද නැත මායා ගමන අම්බලෙමින් ගියා විතේ යනේ තනේ නැවත නැවතත් කොහි යමු වන්නා අම්බලමක දිහමු උන අයලිත කින්නා උපදින තැනට තව පිරිසක් යොමු වන්නා මගේ මගේ කිය කියා එහි හිත බැඳ ඉන්නා මේ මායාවේ වැටෙන්නට නැනේ වැඩිලා මේ බුදු දාමේ හිතුවොත් සිහියට නගලා අපි මොන ලොවට යන්නේද සැපයයි හොයලා සැපයෙහි නියම තතු බලෙමු ලොවේ දැකලා සැපේ සැපේ කියන සත සතරිද පෙරුණා සැපේ සැපේ මමම සත් විති රජේ කියවන්නා කාලයේ ගෙවි කය වැරුම වෙත යන්නා එම අය අටත් ඔය ලෙස මරණිය වන්නා මරණෙහි බැලුවේ හොත් විඳි රජේ සැපත් නැත සමුකරේ සදු මාලිග එක වතුත් නැත ඇතියයි කිව්වේ මිල මුදලුත් කොහෙත් නැත මහරජේ කෙරේ පුලොකු කඳ ඇති කයත් නැත අර දත් දෙයක් නේ හැඟුමන් එහිමනට විඳි සැප වේදනා සමදෙන් දිවිලා ඇත රූපෙත් කඩ විලා පොළවට පක්ම වෙත අරගෙන ගිය හිතක් සහගත කිසිත් නැත එක් වීහිතපු පිරිසත් මෙරි මෙරි යති ඊටත් වෙලා පවතන්නට කෙනෙක් නැති ආලිස ගමන කාටත් නොම කියා යති මරණය උපත ඔය විලසට ලොවේ වෙති මේ වදි ලෝකයක් දැකදක කොයි යන්නා සම්පත් පියා මොන තැනකට හිත දෙන්නා උපදුන නිසානි ජීවිත දින යන්නා මොන සාරයක් ලැබෙනට දෙයි හිතවන්නා මේ දම් දුටුවේ හොත් බුදු දම ළඟම ඇත සදාම් දකින විට බුදු රජේ පිනිනු ඇත සදාම් දැකුම මුනි රජේ බව සිටිනු ඇත ගම් දුටු කෙනා වෙත මග ඵල ලැබිනු ඇත උපදින දුක් භවයේ ආදීනව දැකලා ඉර නැති අනියත වූ තතු තීකර සිතලා අසුරෙන් දුකක් මිස සැප දෙය තිර නොවිලා සමදේ විපරිණාමයි යටි වෙනසෙවිලා මේ කතු දහමින් දැකගෙන බැලූ විට අපි අද මොනදී සොයවන්නේ යන්නේ තැන්නට කෙරුවත් මොනදී සෑමදී නිසාරුයි හැර යන්නේ යන්තේ කායක් නැත ඉන්තේ තනක් නැත හිතේ කායේ දෙකේ නිකාරුම වන්නේ ඒ දේහත ඇරේ මතු මතු භවයේත හිත කායේ යලි යලි නිපදන්නේ මේ වගියොත් භවේ ගමනී තතු ගැන අනෙත ආපු විලේතම යනවා අනෙත පටන් බිඳ ආදුක් කඳලිස මතුවට ඊතනේ හිමි වෙනවා නිති කටු දැනගෙන අතර ගියොත් මෙම ආසා පොදි ඉවතට යනවා තණ්හා ආසා බැඳුම් නොමැති තැන උපාදානයක් නොමෙවිනේවා උපාදාන නැති කෙරුවොත් භවේ නැත ඉපදින ජාතියේ නොමවන්නේ එවිට කුමද මේ දුක් දෙන භවයක් සාමුලේ දුරු වෙයි තෙතවන්නේ එයම නිවන වෙත නිවනේ ගුණය වෙත අපි අද බුදු මගේ දැක ඉන්නේ දෙසුම් පරිදි දුටු නිවන් කරා යන බුදු තෙත් මගේ වෙත අපි එන්නේ බුදු මහරජිඳුනි ඔබ ගැන ගුණ දැකලා පිළිසරණකද දුන් ධම්පද ගුණ දැකලා අදවතේරුවාඩින සිහි කෙරුවෙමු මෙකාලා සමිඳුනි අනියතයි ලොව දුකමයි දැකලා නිසාරුයි විපරිණාමෙත පෙරලිලා යතේ සැපයයි කිව් කිසිත් ඉතිරිව තිබී නැත ඔබ දුන් දාම් කඳ අද අප දැකා ඇත සමි දුනියවතරයි ඔබේ පාදුනි වෙත මෙතුවත් සලක් මේ සතරෙහි ගින ආවා ඇති තතු නොදැක අපාමන දුක් ගිනි කෑවා අද සමිඳුනේ දම් අම කිරිගෙන බීවා මේ භවයේ දින්න කෙලවර කෙරුමට ආවා අපාමන කලක් මහා පඬිවරු කිවුව දැනා අය දුන් වදන් හිත් බක් ලෙස කුණුම උනා මේ බව දුකට පිළිසරණක් නොඋනේතනා නිසාරුව පමනමයි ඒ පඳි වදන දනා සමිඳුගේ බුදු වදන් ඒ ලෙස විසර නැත මේ මොහොතේම දෙයි මාතිත් සුවය ඇත සම්කන සංකිඳුනේ විත බුදු සිතිල දෙත සමිඳුනි දහම් සුවේ අදමි ලොවම ඇත සැපගෙන අවිදෝ තණ්හා දුරු කරලනවා හේතුෙන් ආසාදිනී නැති වෙනවා ඉනි නැති නිවුම මේ භවයේම දැක එනවා සමී දුනියවතරයි බුදු යනු දැක එනවා යෝසත් ධාම දැකගෙන වැටහිලා ඇත ඒ දම් තුලින් බුදු පිය රජ පෙනී ඇත මදදුන් බුදු පියේ දෝතින් වැඟී ඇත පිළිවෙත් පිරුමේ වැඳුමක් හිමි වෙලා ඇත බුදු පිය රජාණනි මෙලොවම තව ඉන්නා මරණයේන සුරා මුත්දිවි ගත වෙන්නා ලෝකයේ කාම බැමි බිඳ හැරි විට අතින්නා තනතුම දැනෙහි ගිනි ටික ටික අඩුවන්නා කයේ විතේ හිතේ විතේ ගිනිගෙන දෙවනා ලෝකිතේ ආසහැරලන්නේ අතහැර දැමු විතේ පහු නැති සිත් පෙළ අවංක පිරිසිදු බව දෙන්නේ කිවිතුරුහිත් පෙළ නැගින විට දිතාව නිදාහස නිදාහස විත යන්නේ සංවර කයේ සංසිඳුනේ විලස වෙත සමිඳුනි බුදු සමයේත වන්නේ අවන්ත පිරිසිදු පිවිතුරු ගුණේ ඇත නැත ලෝවේ සරණට හිත දුන්නේ පාපසරේ ගතිය කිසමිඳුනි අප ළඟ ඒ ගුණේ මගේ අපි සරවන්නේ යන තැන කොයි වේද උපදීනු කොයි වේද හැම තැන අනියත ලොවවන්නේ ඊතම අතහැර දැමු විට යනු නැත ඉබෙන මෙහිත පමන කිවන්නේ මේතන් බලාදින බුදු මහරජී දුන්නේ සම්පද විත සබාහිත අරමුණ ගන්නේ කොහි උපදින්නටද නැහිත සබවන්නේ නිසරුවේ අතරි විට ඇති තනේ සුමේ දන්නේ අපේ ළඟේ නොමැත පරපන දින නැසෙන හිත කුරේතම කරන්නේ මොකටද නොමැත හිතේ සම්මිසේ අරක් නැත අප ළඟ දුසිරි හිතේ දහමෙත බැඳී එමෙතන ඇත නැතිවේ ඇත බොරුවෙන් රවටලා ලෝ සත විතේ ඉන්නේ මොනවා ලබන්නේද රස දැස රවටන්නේ ලබන තෙදියක් නැත අසාධාරණේ උන්නේ වෙනුමිස කොයිද යහපත රැවටුමකින්නේ බුදු ධම්ම දේසිදේ නිසරුවේ පෙනී ඇත නිසරුවේ ලබන්නට හොරකම යෙදී නැත හොරෙහිත් නැතයි අප වෙත බොරු එසේ නැත ඒ තන පිරිසි දුයි ගුණ හිත නැගී එත කේලම් කිය කියාලෝ සත බිඳුවන්නේ මොකටද අපොයි මේ දුක මදි වෙද ගන්නේ කබලෙන් ලිපට ඇද ගැමුලෙස දකිමින්නේ බිඳවුම් කෙරුව හැටි දැක මේ සිත වන්නේ අනුනක බේද කර කර දුක ගින දෙන්නේ මොන යහපතද මේ අසරණ බව දන්නේ සත වෙත පිලිතරණ ලෙස දම් දිවෙමින්නේ යහපත කරනු මිස හිත ඇත ගුණයෙන්නේ එබැවින් නොමැත බිඳුවන හිත් නට ගන්නේ එබැවින් කේලමත් අප වෙත නොමවන්නේ ඇයි සත වෙතට පරුසටි සැඩ බව දෙන්නේ මොනවා ලබන්නේද සත දුක් ගිනි කන්නේ භව දුක විඳුණු මදි වටේ සැද කෙරවන්නා ඒ සත ගිනි ගොඩේ තව මහ ගිනි කන්නා මේ වදී අසාධාරණ විස නොමෙ දෙන්නා බුදු දරු දම් දති දුක් ගිනි තැවෙන්නා ලෝසත අනි ඇති සැඩ ගති හරි නුමනේ එම මහා මුලා විස අත්හැර මිදෙනු මනේ බුදු පිය රජින්දු දුන් සදහම හිතනු මනේ මේ මෙත පතුරු වෙන අපි ළඟ නොමැත වින අපි බුදු රජුන් මේ බුදු සවුලෙත විනවා එබැවින් පරුස වදනක් කිසි නොම විනවා අනුනෙත සැදෙවි සත් කිසි විට නොමේ දෙනවා මේ බුදු දරු පැටව් ඔය බුදු මගේ විනේවා කාලයක් කියන්නේ මේ දුස් වදනක් ඇදලා වීලුවේ කවටකම යයි බොරුවට බැඳීලා පැවති ලෝකයේ මහා මෝහයේ නගලා යන සත අනාතයි මහා භවයට ඇදීලා මේ භවයේ දකින අපි නැහැ සතරවේ දන්නේ නැහැ හිත් වදන් දින තෙපලා වෙන තින්නේ සමුනුත් දාම තුල සිට තව සත දන්නේ සදාහම් මදිතින බන පදමයේ ගන්නේ එබැවින් හදවතේ විස කුරු ගතියේ නැත හදවත තිවිතුරුයි මහ බුදු ගුණයේ ඇත යන්නේ ඉනේ භවයකට බැඳගත් පැතුමේ නැත එබැවින් පබසරයි යන්නේ ගුණේ සිටද ඇත යමෙන් අවංකව පිරිසිදු ගුණේ ගන්නා විවිතුරු ගුණය පබසර ගුණ සිටමින්නා සිහි කළ විටක අපි බුදු දරු ලෙස දන්නා ඒ ගුණ සැනසුමක් අද සැමටම වන්නා එනේ කුත විසනත මාසිත දිනු ඇත සසර සතට බුදු ගුණ වේවා අපේ මාසත් නැදුනොත් සාදහම් කඳ වැටෙන මදකට සත ඊවා මේ මෙත් ගුණේ හිත පාතුරෙමි සත වේත අනාත භවයෙන් මිදියාවා අප ආද පිරිසි දුපිවි තුරු ගුණ ඇත සසරේ ජීවිත මුත් දුරු වේවා පාපෙහි තක් නැත ලෝභෙහි තක් නැත දේස මොහෙහි නැත දන්නේ ඉවතේ ඇරියේ විට පිරිති දුබුදු ගුණ හිත කීතියලු අය වෙත දෙන්නේ ඒ බුදු ගුණ හිත මූණ වටාවත එළිය කරයි බුදු ගුණ යන්නේ මේ බුදු රැත් එලි කඳ පිරි සිදුමයි මූණට පිය ගුණයකි එන්නේ බුදු සාමිඳුගේ දරුවන්ගේ මූණුවර නැත විද දුස් ගති වැද ගන්නේ හදවතේ පෙන්වන කැතේ පෙතේ විලසයි එහෙයිනි මේ සුදු ගුණ වන්නේ සම්මින්දුගේ අපමණේ සිත් මහා සුදු ගුණ එළියේ කඳක් අඩේ මතුවන්නේ ඒ එලි පිරිසිදු ගුණයෙන් නැගිලා සෑමගේම මූණට හැඩ දෙන්නේ විස නැති කල කය වේදනාද නැත දුක් ගිනි නැති හමුවන්නේ මේ යහපත් සුවේවි දෙයි සෑමතන කයම සැහැල්ලුවේ පවතින්නේ මේ කයේ වට කෙර පුලුම් රොදක් මෙනි බර නැත විස නැත සැනසෙන්නේ නිදාත් ආසත් විලසනේ කයේ ඇත පිරිසිදු එලි මුහුණෙහි වන්නේ කිසිම කෙනෙකු වෙත විසර නොවේවා බුදුරත් එලි සුව පැතිරේවා හතේ පායේ ඇඟේ කඳේ විඩානෝ දීවා මුනිඳුගේ ආසිරි වටවිවා සැමගේ මුනේ එලි හඳ ලෙස වීවා සවුම් ගුණයේ මුනේහි වූවා මේ ගුණ පළවැනි දැහැනට ඒවා සමතෙම සනසුම හිමි වේවා සමිඳුගේ දරු කැලලෙස අපි ඉන්නේ සමිඳුනි සංවරයි හදගිනි නිවෙමින්නේ පව් නැත කාමයට හිත බැඳ නැත ඉන්නේ සමිඳුනි පවුලොවේ නිසාරුවේ දැක ඉන්නේ ඉපදුන හොතින් ඒ හැම බව දුරු වෙනවා සමතන් විපරිණාම වේවනති යනවා මගේ මගේ කිව්වේ සමදී මත් වෙනසිනවා බුදු සමිඳුනි සැමලෝ තතු දැක ඉනවා ඔබේ මා ගුණ කඳින් නැන බල ලබාගෙන සිහි කර සිටියේ අද බුදු ගුණ බලගෙන හදවත නිසල වෙයි සමිඳුනි ගුණේ දැන අපේ ලොවේ නොම බැඳී බුදු ගුණ බලාගෙන සමිඳුනි අමාමේ නිලෙත කිරි දුන්නා සම්කිරි පෙහුන අපි අද බුදු මගේ ඉන්නා බුදු සමිඳුනි අපි ධම් ගුණ දරුමින්නා අද දින සමවතින් බුදු මගේ වෙත එන්නා පිරිසි දුචරිතයකි අද අප සැමට උනේ පව් කඳ බිය ජනක පව් එම නිසාරු තැනේ දැන අත් හැර දමා බුදු සෙත් මගෙම ගෙනේ සමීදුනි නිසාරෝ ලොව අනියස දුකම පෙනේ අනියත දුක දෙවන නිසාරෝ ලොව දැකලා සමීදුනි අතර ඇත ආමින් මිදීලා අපේ මෙම සියලු කටයුතු පිරිති දුකෙරිලා හරවත් දහමි ඇත ධම් නුවණට තබලා මේ සත විඳි දුක දුරුම කෙරේවා සතක පාපි හැටි සිහිවේවා සියලුම ලෝ සත මෙදුක හරිවා නිතරුවේ දැක අත හැරලාවා කාම ලෝවේ කිසි හිත නොබඳීවා ලෝසත බුදු නුවණැතේවා බුදුමා සමවත සතට ලැබීවා පාප සියලු ලොවේ හැරලාවා අපමණ ලෝසත මිදුක හරිවා බුදු සමි දුගේ දරු ලෙස වේවා මුලා දම් හැර සැනසුමි වේවා නිතරුව දැක අත් හැරලාවා අවිදුව තණ්හා විසර නැතිවා සමවත සෑම අය විත වේවා සවනක් ගන රැස් සමිඳු පෙනීවා සෑම මූනට පිරිසිදු වේවා පිරිසිදු ආදී මා බුදු රජ වැඩ ඉන්නේ ඒ බුදු අතිරි සැනසුම කය සනසන්නේ සෑමගේම කයට දුක නැත නිදහස දෙන්නේ අතපය අන්දිපත් බුදු සමිඳුගේ වන්නේ සමිඳුන් දුන් දාමේ සුව ඇත ගලා යති කරුණාමෙත් සිතිල හදවතේ පිරි ඇති බුදු සමිඳුනේ මේ කය බුදු ගුණේ වෙති කය වට විතර නැත බුදු සුව ළඟා වෙති පව් නැති නිසා කය වෙත තව අඳුරු නැත මා පව් දුරුව ගොස් බුදු ගුණ සියසේ වෙත සමිඳුනි බුදු රැසින් සුවසෙත් සිසිලෙත මුළු කය වේදනා කිසියාලකද නැත සැමතෙම උතුම් බුදු සෙත් සුවයම වේවා සම්බුදු එළිය හදවත වට සැකසේවා මෝහනේ පැතිර මුළු කය සිසිලම දේවා සම්බුදු ගුණෙන් පළවැනි දැනට ඒවා සෑම දින වෙතට මේ පළවැනි දැන ඇත සමවත් ගුණෙන් සංසිඳි සිඳි සුවය දෙත ඇල්ලෝ තනක් නැත ලෝකෙම සිසිලේ ඇත මේ සෑම දිනා විත පළවැනි දැන ඇත මොහොනට ආඳ එළිය විලසට සුව සැදිලා මුළු කය වායුවක් ලෙස සිසිලෙහි බැඳිලා බරණැස සැල්ලුයි කය අහසට ඇදිලා ඇති ලෙස පෙනෙනු ඇත අද දැනට නැගිලා තමගේ කයට අද බුදු සුව සිසිල ඇත බුදු ගුණ බලින් මේ කය අද සිතම වෙත බුදු ගුණ කයක් මේ සෑම දරු වෙතට ඇත ඒ ගුණ එළිය අඳ ලෙස මහලු මුවේහි වෙත පායන හඳේ එලියක් ලෙස නැගී එති මෝනෙහි සියලු වට ආලෝකයේ වෙති සම්බුදු සමවතේ පළවෙනි ගුණේ දෙති සෑම දින පළමු දැනෙහි අද තබා ඇති අරගෙන සම්බුදු සරණ ලැබීලා සෑම පළවැනි දැනට ආවා සෑම දින වෙත බුදු සිසිල ලැබීලා එලි කඳ කය වට පැතිරුවා සෑමගෙම කය වට එළිය නැගුවා ආසේ එළිය ගුණයෙන් ආවා බුදු සුදු එලි කඳ කයෙහි වැසුවා බුදු සිසිලට සැම පැමිණුවා සැමගේ කයට බුදු සිසිලෙන් එළිය එත ඒ බුදු එළියේ සැනසුම මුළු කයට දෙත වායුව වගේ ඇති කය වට එළිය යතේ මේ ගුණ දෙවැනි දැනත සැම රැගෙන ඇත සම්බුදු පියාණෝ බුදු දෙත දෙවන්නා ධම්ගුණ පියාණන් අප ළඟ සිටින්නා බුදු දෙත් සිටිලේ මුළු කය අද හොවන්නා සෑමටම එලිකයක් අරගෙන දෙවන්නා මුළු කයේ එලියකින් සෑමතන සැදී ඇත මා උඩ ආසේ තැබූ විලසම තබා ඇත එලියෙන් පිබිදිලා කය සුව ළඟා වෙතේ නිදාත් බුදු වෙලියේ කයකින් සැදී එත මහා බුදු සිසිල් එළියෙන් කය සැදුවා ඉසිතෙන ගිනි නොමැත සිසිලක් බෙදුවා නිදිමත ඈනුම්ද ආලක නොවුවා බුදු මා ප්‍රබෝධයේ මනසට නැගුවා කැමැතම පිවිදි මනසක් අද නැගී ඇත මේ බුදු නැන නුවණේ බල කඳ යවා ඇත බුදු එලි එවන් තුන් වැනි මා ගුණී දෙතේ සේතුන් වැනි දෑනි සෑම අය තබා ඇත සම්බුදු පියාණෙනි අතපය පිනින්නා මේ අතපය පවා අද තතු හොයන්නා ලෝකයේ සරන්නට පෙර දිගු කරන්නා නිසරුයි වැඩක් නැත ලෝකෙද හරින්නා මේ කය හොය උයායි මේ දුවනු නැත අල්ලන දෙයක් දැන් ආලක හිතට නැත ඊමේ අත බලනු අසනුද නොමැති වෙත එම අඟ පසඟ අකුලනු ඇත බුදුනු අත අත පය කියා නැ හිත කඳ වෙන්නුවේ එක බුදු එළියමයි කය ලෙස මෙහි ඌවේ දේ බුදු එළි කඳයි අද මෙහි සැකසුවේ සෑමතෙම බුදු එළියේ බුදු රැස් කඳ ආවේ හැමගේ කයෙතේ මේ බුදු එළි රස වෙනවා බුදු එළි කයක් පමනක් සෑම තැන වෙනවා අඳුරක් ආල නැති ලෙස බුදු ගුණ දනවා මේ කයේ සැදෙනු ඇත ගුණ එළියම වෙනවා කයේ ගත කිසිම නැත අවිරසක තවතින්නේ විරසක දැනුම නැ මා සමවත වන්නේ විතිරෙන පෙදෙස නැත හිත පිරිසිදු වන්නේ පබසර නිසා දැන් නිසලයි උඩවන්නේ උඩ යට වටා බැලුවත් නෙම කිසිම අතේ නැත එයි ඇදි ඇදි යන මග සියලු වෙතේ නිසලයි පිරිසිදුයි එළියයි සියලු අතේ මේ සිව්වැනි දැහැනි සෑම අය තැබෙනු ඇති පිරිසිදු නිසා යයි පබසර හිතගත්තා අරගෙන ආතනි ඔය ලෙස තතු ඇත්තා පිරිසිදු එළිය මේ කය ලෙස අරගත්තා ඒතන දැනුම හිත ලෙස සිහි කර ඇත්තා දැනුමයි රුවයි දෙක නම් රූ නම් වෙනවා නාමය සමග රූපය මෙහි පෙන්වනවා රූපය එලි කඳක් පමණයි සුව තනවා දැනුමට සුපිරි සිදු හිත් ගුණයක් වෙනවා මේ තැන බල බල අද අපි ඉන්නේ දුක දැනුමක් නැහැ කයි වන්නේ සමිඳුගේ ළඟ අපි බුදු සසුනෙන්නේ පිරිසිදු පබසරමය වන්නේ බුදු සමිඳුනි ඔයේ ඔයේ මිලිසින්නේ ආමගේ ඔබ ළඟ අද ඉන්නේ දම් කඳ දුන්මා මුනි රජිඳුන්නේ නාම රූප තිර නැත දන්නේ මේ හිත නාමයක් විලසට පෙනින්නා මේ තන රූපයක් සුදු එලි ලෙසින්නා තිබුණත් මේවා නම් තිරදය නොවන්නා පිරිසිදු වුණත් ඔය ටිකමයි පෙනෙන්නා මේ තන රූපයක් එලියක් විලස පෙනී මොහොතක් ගානේ පවතින ලෙස හදනු පෙනේ මේ ජීවිතය රූපය ගැන හිතපු තැනි තැනකින් පිරිසිදු හිත් ගුණ රුවදගෙනි පිරිසිදු පබතරයි මේ හිත කියා ඇත දැනුමක් ලබන්නට නිති නිති යොමායිත දැනුමක් දකින්නට පිරිසිදු ලෙසේ සිත රුව ලෙස එළිය දකින්නට මෙහි සිදී ඇත එමෙතෙන් රූපය හැදුනේ ඔය හිත හින්දා විමතන නාමි බැඳුනේ රූපෙට අන්දා මේ දෙක පැවතින්නේ ආසාවක් හින්දා තණ්හා ජීවිතේ මේකද මෙහි බැඳා ජීවත් වෙලා ඉන්නට හිත ඉඩ තනවා තව තව මෙසේ දැනුමක් ලබනට එනවා මේ ලෙස හිතන තැනකින් එම හිත තනවා බිඳුනත් නොනැවති යලි යලි නිපදනවා මේ හිත රැණ පිරිසිදු යයි කියන තැනා එකිනෙක රැහන ජීවිතයට බැඳෙන තන ඒකට එළිය රූපය නම් උරුම වුණා රූපෙත් බිඳි බිඳි යයි යලි නැගෙනු මෙනා මෝතින් මෝත මේ හිත ගත බිඳෙනු ඇත එනමුත් යලි යලිද ආසා පොදිය වෙත ජීවිත පවත්වන ආසා මිතන ඇත ඒකෙන් ජීවිතය ලෙස හිත ගතද දෙත තැනකින් බිඳින විට යලි යලි හදන්නේ ඒකයි පෙළට මේ එලි කඳ පෙනින්නේ දැනුමක් කියා වැටෙහි හිත දැනින්නේ හදනාසිට වැලේ හැටිමයි දකින්නේ මේකට නිතර උත්සාහය දෙවා ඇත ඒකේ ඵලය ලෙස හිත කය මෙසේ දෙත මේකට කරන වීරිය නම් අසීමිත හැදුවා සැනින් හැදු සැමදේ බිඳී යත පිරිතුදු කිව්ව රූපෙත් නෑ පවතින්නේ හදනා නිසා ඇති විලසට පෙනියෙන්නේ ගෙවෙනා සැනින් සැම අතුරුම දන්වන්නේ ඉතිරිය දුන්නේ නැහැ පැවතුනා පමනින්නේ දැනුමක් කියා මොහොතක් මෙම පෙනිනු ඇත දැනුණා කිව්වා මිස දැනුමක් පසුව නැත මේ වගේ තිබෙන මේ හිතගත අතර වෙත බැලුවත් නැත ඉතිරි කිසි තැන උරුමේ නැත ගෙව ගෙව දිවි ගෙවයි යලි යලි සකසනවා උත්සාහයද වෙර වීරිය නගවනවා ඒකෙන් පැවතිලා ඇති ලෙස පිහිටනවා ගෙවි ගෙවි වෙනසුනා ඉදිරිය නොම වෙනවා නිසරුව මිසක් නැහැ ඉදිරිය රස දුන්නේ හොඳ හොඳ කිව්වේ මේකද බව සුදු යන්නේ මේකත් අනියතයි විසසක වී යන්නේ දුක මිස කුමද ලැබුවේ නැත හර දුන්නේ මේ දම් දැක දැකා තව නෑ දුවන්නේ සමිඳු නිදාම මෙතනම සිහි කෙරෙන්නේ හිතගත හදන විර මොකටද ඉතින්නේ නිතරුව දැකම අතහැර අද මිදෙන්නේ හොයලා ගියත් නැහැ ලොව හොඳ කියපු තැනී අනියත දුකම මිස අනසම දෙයම උනේ එම තන ඔය ටිකයි ඉන්පසු පහල කොනි අපමණ ගිනි දුකයි ඔය දේ ලොවේහි උනේ හොඳ යයි කිවා ආවත් තිර දෙයක් නැත නරකය හොයා ගිය විට ගිනි ගොඩක් කත මේ දෙක අතර ජීවිතයක් පවත්වත බිඳි බිඳි නැසෙන බව ගමනක් ලොවෙත් වෙත මේ ලොව ඔය ටිකයි අනසව සිට ආවේ මොනවද හොඳ කියා ඉතිරියකට ඌවේ නිතරුයි අනියතයි අතහැර එම භාවේ අද අපි මිදෙමු බුදු බෝසත් ගුණ සීවේ සම්බුදු රජිඳු ලෙස මේ සත් බස දුන්නා ඒ බුදු නුවණකින් අවබෝධිත ගන්නා සැමටම නිසරු ලොව අතහැරි සතු පෙන්නා මොහොතක් නිහඬ කරනෙමි අදගෙන දෙන්නා බුදු සත් දම් කඳ සැමට පෙනීවා නුවණට ධම්මග පළවුවා සැමතෙම බුදු සත් ගුණ වැටහිවා ලොවනි සාරුව සිහියට වූවා ලොව නිසාරුයි තණ්හා හැරලේවා නිසරු අවිදු විස දුරු වූවා සමතම තණ්හා විස දුරු වේවා බුදුන් දෙසූ මග ඵල වේවා වැටෙහින දහමත සමවතේවා නිසාරුලෝ විහිත නොබැඳීවා සැමතෙම මේ බුදු මග සුවදීවා අනත ගුණෙන් සිත සැකසේවා බුදු මානුවණක් සැම වෙත වේවා සැමත දැහන් ඵලෙහිමි වේවා හිතු මොහොතින් හිත සමවතෙවිවා දම් ඵලයේ සෑම සිහි වේවා බුදු සත් ගුණ මාගේ සෑමත වැඩිවා නිසල දහම සත විත වේවා මේ බුදු ගුණ නද දහම දිවාවා දාමින් අවබෝධය වේවා දැනුමට ලොව සෑම નિසරු පෙනීවා ආදවත ඉන්නත් හැර යාවා පාප බරිත විස ආල නොවේවා નિසරු ලොවේ හිත නොබැඳීවා සැමටම බුදු මහා අසිරිපතාගෙන අද මේ දැනෙහි තතු දැකලා අරගෙන පෙර විලසට එන්නෙමි කම්පා නැත හිත ලොව දැකලා අප අද ගමනක් ගියේ පෙර බුදු ගුණ දුටු එම සවුලෙස තතු සොයලා එමි අද හිටියත් බැව්වෙත දැකගෙන නොවැලි නොබැඳි ගුණයෙහි ඉඳලා මේතන් එලි කය වට කර තිබුණා මොනවද එලියයි හිතගන්නේ දැනුමයි එලියයි මේ සිවුදැහැනි සිහි කර යලි පහලට එන්නේ මේ තන එලි කඳ අත පය හිසගෙන විහිදි ආයුරු පෙර සිතමින්නේ සදමි තිබුණ ලෙස බසිනෙමි තුන් වෙනි දැහැනට තිබූ අඟ පසඟින්නේ එළිය නිසා අඟ පසඟ පෙනී ඇත සෑම තුන් දැහැනට ආවා මෙම තැන් සිටගෙන එළිය තිබුණ වට වායු කයක් කඳ පෙරවුවා වායු කයක් වට කරගෙන එළියෙන් වැසුණු එවන් දැනට ආවා සෑම මිලෙස දෙවැනි දැන මත අද අරගෙන ඇත සිත වේවා එලෙසම කය වට එළිය පෙරදිතන මුහුණ වටා සපිරී තිබුණා මුළු කය වායුවේ විලස පිහිටි තැන පළවැනි දැනද සිහි කෙරුණා එතැනට ඇවිදින් බුදු රජේ ගුණ දුන් ගුණදම් කඳ සත සිත සොබනා අලෝභ එම ගුණ අදෝස එම ගුණ අමෝහයෙන් සිත මෙහි මිදුනා පාප බරිත නැත කිසිදු සිරිත් නැත බුදු සුවයෙන් ගත හිත වේවා අලෝභ ගුණ ඇති අදෝස ගුණ ඇති අමෝහ ගති ගුණ දැන් වේවා බුදු ගුණ තෙතගෙන ධම් ගුණේගෙන සිටි ලෙස ධම්මඩු වෙහි වූවා අරගෙන මිනිසත් කය තිබූ අයුරුම සිහි කරවමි එමෙතන වේවා කිසිම කෙනෙකු වෙත දුක් ගිනි නොමැවි සියලු රෝග දොස් දුරු වේවා මේ බුදු සැනසුම් දැන් සුවින්ගෙන සැනසුම සැමතම හිමි වේවා කිසිම තැනක විස නැති ලෙස සැමදෙන බුදු සමවත් සැනසුම ගාවා බුදු පිය රජ දුටු විලස පෙනේවා සමිඳු ගුණෙන් ඇස් හැරේවා